අන්තේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පස්වෙනි වතාවට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට තුරු දෙන්න බලාපොරොත්තු වෙන අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඒ අතර වාරයේදී සභාවට ඉදිරිපත් වෙන ප්‍රශ්න ප්‍රකාශන වලට සාදර වෙමු. අපි ඍජු මහත්තයන් ඉල්ලා හිටමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. ස්වාමින් වහන්ස මා අද සමාධියේ සිටන විට හදිසියෙම සිතවිල්ලක් සිතට ආවා. එම සිතවිල්ල මේ දිනවල මට ඇති ප්‍රශ්නයකි. එය මෙසේ निराකරණය කරමි. යයි සිතා නිමවනවත් සමගම මම නැවත සමාධියට ගියෙමි. මේ විය හැක්කක්ද? ප්‍රශ්නය ගැන සිතන විටදී පවා මගේ අතපය කය සමාධියේදී මෙන් ගල් ගැසී තිබුණි. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඇයි ඇත්තටම වෙච්ච එකක් ඊට පස්සේ ආයේ ඒක පිළිබඳව දෙවැන්නේකින් සාක්ෂි විමසන්න අවශ්‍ය කරන්නේ අපි හිතන දේ නෙමෙයි අපේ හිතේ තියෙන අපි හිතානින්නට වැඩිය වෙනස් බව තමයි බුදුහාමුදුරුවෝ අනිච්චං කියලා කියන්නේ. ඉතින් අපි ඒක හස්පනා පිට සිද්ධ වුණත් අපි ඒත් සැක කරනවා. ඉතින් මේ විදිහට මේ අපිට ඇත්තටම තියලා තියෙන මේ කලවම් වෙලා තියෙනකොට කොහොමද සැකයට බරයි, පවට බරයි, නොදැනුවත් කමට බරයි. අපිට තියෙන මේක එක වෙන් කරගත්තට පස්සේ කොහොමද පිවිතුරුයි. කොහොමද පිරිසිදුයි. කලවම තමයි ඒ කෙලෙස් වල තියෙන නමක්. ඒ නිසා ඒ හිත එකලස් වෙලා තියෙනවා නම් ඒ එකලස්කම තියේදී මේ පැත්තෙන් වෙනත් කලබලයක් එහෙම නැත්නම් අවුලක් එහෙම නැත්නම් හිතේ හිතවිලි ඕන තරම් තියෙන්න පුළුවන්. ඒක මේ අපිට අයිති වගේ කීමක් නෙවෙයි සිදි වෙන දේ. අපිට තියෙන නිරීක්ෂණය කරන එක විතරයි. කොහොමඩක්වත් හිතේ හාස්කම් ටික අපිට හිතා ගන්න බෑ. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ අනික් වැඩ බහතබල පුළුවන් තරම් වෙලාවක් අරගෙන දවසකට එයාට ඇති වෙන්න පිටිය දීලා නටන්න හරි. ඒක දිහා බලාන ඉන්න පූර්ව නිගමනයකින් තොරව. තෝරන්න බේරන්නෙත් නැතුව. එතකොට එයා නිසින්ින්ද හැදෙනවා. දැන් අපි වෙලා තියෙන මේක හදන්න ගිහිල්ලා හදලා කොහට ගෙනියන්නද දන්නෙත් නැහැ ක්‍රමවේදය දන්නෙත් නැහැ හරිද වැරදිද දන්නෙත් නැහැ ඉස්සරහට පස්සට යන්න දන්නෙත් නැතුවට වැඩිය හොඳයි මොනවත් හදන්න නැතුව සාමාන්‍ය සීලයක පිළිහිටලා මූල කර්මස්ථානයක් වගේ දෙයක් තියෙනවට වඩා හොඳයි. ඊට පස්සේ දාලා හිත දිහා බලන එක. එතකොට හොඳටම තේරෙයි මේක මගේ න්‍යායපත්‍රයට නෙමෙයි දුවන්නේ. හැබැයි නිසිනින්ද දුවනකොට එයා දුවන්නේ හරි පැත්තට. තක්කුමුක්කුවේ කලබලයේ මෙහෙවන්න යන ගිය ගම පිටපොටපයි. ඒ නිසා මේ එහෙම ගියාට පස්සේ කවුරක්වත් හිතන්නේ හිත ඇතුලේ බුදුන් ඉන්නවයි කියලා. හිතන්න බෑ මේ වගේ අසුචි වලක මේ වගේ වැසිකිළියක පුදු ඉඳී කියලා අපි හිතන්නේ ගඳකිළිය කියලානේ. නමුත් බලනකොට හැම හිතක් ඇතුළෙම පිරිසුදු හිතවිලි හිතවිලි නෙමෙයි හිත ඒකාන්තේ මේ ඉන්නවා එයාට අවස්ථාව නැතිකමයි ප්‍රශ්න තියෙන නිසා අරමුණු දෙන එක වළක්වන්න. එතකොට එයා අරමුණු කරන්නේ ඔය හිත ඇතුළේ තියෙන සාන්තියට තමයි. ඒ නිසා අපි මේ හික්මනොයි කියලා ශික්ෂා වෙනොයි කියලා ශිල්පද රකින්නයි කියලා කියන්නේ ඇතුළට අරමුණු ගැනීම අඩු කරනවා. කායික ක්‍රියා වාචසික ක්‍රියා මාර්ගයෙන් ඊට පස්සේ යම් වෙලාවක මනසෙත් ක්‍රියාකාරකම් අඩු වෙච්චාම හිතේ ප්‍රකෘති සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරකම් මතුවෙනවා මේක පිටින් අහුවට කමන්නේ තමන්ගෙන්ම අහන්න නැවත නැවත වෙන්න දෙන්න වෙන්න දෙනකොට පිට කෙනෙක්ගේ ඔක්කගේ බලනින්ද එතකොට තමන්ට මේ සාතිකයක් එහෙම නැත්නම් සැකදුරු ගතියක් එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් ගෞරවනීය ස්වාමින් වහන්සේ එක්තරා මවකගේ වරහන් ඇතුළේ අන්දෝනාවක් විලාප තැබීමක් භාවනා ශාලාවට ඇසේ. හේතුව විය යුත්තේ තම දරුවා කවුරුන් හෝ පැහැරගෙන යාමයි. මොවුන් තිරසන් භවයේ උපත ලද්දෝ වෙති. මෙම පැටවා කවුරුන් හෝ ගෙන ගියේ නම් එෙහිදී සිදුවන්නේ මිනිසෙකු පැහැරගෙන ගියා නම් සිදුවන අකුසල විපාකමද. තිරසන් යෝනියේ උපත ලද්දේ වී නම් සසරේ ඇති භයානකම හොඳින් වැටහේ. මෙම සතර ගමන සසර ගමන නැවැත්වීම පිණිස අපටද මඟ පෙන්වා දෙන්නා වූ ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පන්නිය වේවා. මේ අනුන්ගේ අඳෝන අහන්න එපාපා. මේ අපිට තියෙනවා මදිවට මේ අහල පහල තියෙන ඔක්කොම අරගෙන ඒකට නඩුකාරකම් අපිට කවුරු දීපේවල්. ඒවට තියෙන මේ යුක්තිය පස්සෙන් දලන්න අපිට තියෙන අයිතිවාසිකම අපේ තිරසනුන්ටත් වැඩිය තිරසම්. විශේෂයෙන් භාවනා කරන්න ආවිල ඔය කුණු අර පහනවනම්. ඒ නිසා කරුණා කරලා mind your business. තමන්න මේ වෙලාවේ ආස්වාද ප්‍රසවාසයේ බැලුවා නම් ඒක තමයි මේ වැඩේට කරන්න තියෙන ලොකුම සේවය. ඒ මන්දිර මගෙත් අවධානය ඉල්ලනවා. ඒ වර්ණම් බොරු. කවදාවත් නැව ගියන එක නා මරලා තුන දුන්නත් මම බලන්නේ නැහැ. මන්දන මරලා තුන දෙනවා කියන්නේ මාර පාක්ෂික වැඩක්. ඉතින් ඕකට අනුකම්පා කරලා මොකද්ද අපිට හම්බෙන්නේ සේවය? අඳලා මොකද්ද හම්බෙන්නේ අපි? කලියුත් කරන වෙනුවට අඳනවට අඳන කට්ටියට තව සපෝට් කරන්න හදනවා නම් ඒක මේ අඳන බාලට කිරි දෙන එක. කරුණා කරලා be mindful and mind your own business. හරිම අමාරුයි. හරිම අමාරුයි අපි හරි මේ ඉහළ පන්තියක ඉඳගෙන අනුන්ට ආශිර්වාද කරන මේ මහාන්තත්කමක් හිතේ දියාගෙන. අපි ඊටත් වැඩිය පහත් තත්ත්වේ ඉන්නවා නම් මොන කතාවද? අපි කොයි වෙලාවෙ ගිහිල්ලා කොතන තීර්සම් භවයක උපදීද කියලා කියන්න බැරි අනිශ්චිත භාවයක ඉන්නේ. ඒ මරලතුනේද කියලා දන්නේ කොහොමද අනිත් එක? මේ තන්නිකර මනෝ විකාරයක් දිගේ ගිහිල්ලා මුළු සබාවම අරගෙන යන්නත් හදනවා මේ මන්දිරට. මේ භාවනා කරන සබාවක් නොමග ගෙනියන්න හදනවා. කරන්න දෙන්න එපා. මේක Taman දැනගන්න මේ වගේ තැනකට ඉදිරිපත් කරනකොට මොන වගේ ප්‍රශ්නද? ඒක කොච්චරක් දුරට අපි මේ කඳවුරු බැඳගෙන කරන සටනට අදාළද කියලා. එහෙම නැතුව මේ දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ওই සමාජ විද්‍යාත්මක ප්‍රශ්න මේවට ගන්නවයි කියලා කියන්නේ අපේ මේ වටිනාක්ෂණේ පන්න ගන්න. ඒ නිසා කරුණා කරලා ඒ ඕවට අර්ථකථන දෙන්න යන්න බෑ. සද්දයක් කරනවා නම් කන් නැහෙන කෙනෙක් වගේ ඉඳලා ජාම බේර ගන්න කියන එකයි කියන්නේ. අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ මා මුලින්ම භාවනා පටන්ගෙන හරියටම අවුරුදු 10කී වරන්තුල 2004 සැප්තැම්බර් එහි නුවහන්සේගේ නිගමන හා උපදේශ පතමින් කෙටි සමාලෝචනයක් කිරීම වැදගත් යයි සිතමි. ඊට අවසර දෙන මෙන් ගෞරවණීය ළමී වරහණතුළු වර්ෂ 10ක් වුවත් අතරතුරදී කිසිම භාවනාවක් හෝ සතියක් නොතිබුණ කාල පරිච්ඡේද විය. පළවෙනි එක පිම්බීම හැකිලිම අනුව භාවනා පටන් ගතිමි. කඳුබට සම්ප්‍රදායේ මාරතුකඩ මහින්ද ස්වාමින් වහන්සේ යටතේ මුල්ම දවස් පහ ඉතා සුන්දර වර්ණ සහ චිත්‍ර රූප විශාල ගණනක් පේලියට ගමන් කළේය. හයවැනි දවසේ කය මුලින්ම නොදැනී සිත අඩි 15ක් පමණ ඉහළට ගියා දැනුනි. ලා මීදුමක ඊතා ප්‍රමෝදවත් ප්‍රීමත් ප්‍රීතිමත් සුන්දර සංසුන් ශාන්ත බව මෙහි ඔහේ සිටීමි. ඒකාග්‍ර වූ සිත ඊතා සියුම් සිත පමණයි. කොපමණ වෙලා සිටියාදයි නොදැනිමි. ඒ කුමක්දයි මට කීවෙත් නැත. මා ඇසුවේත් නැත. දිගටම භාවනා කරන්නයි කියද්දී මම නිවසට ආවෙමි. පසුව මාස 3ක් පමණ වරින් වර යත තත්ත්වයේ පැමිණියේය. ඒ නැති වූයේ කාලයෙන්ම පසුතැවුණෙමි. දැන් නැත. නැතම් පරයන්කවලදී සිත ඒකාග්‍ර වී සිතුවිලි බලමින් සිටීමේ. දෙවනි කාරණේ වර්ෂ 2008 දී ඉන්වන්සේ අපවත් වූහ. ඉක්බිති මම කීප වරක් කඳුබඩ භාවනා ආශ්‍රම දෙකටම ගියෙමි. භාවනා සාමාන්‍ය වශයෙන් කළෙමි. සිත ව්‍යවුල් අවස්ථා බහුල විය. තුන්වෙනි කාරණ 2010 මැදදී ඔබ වහන්සේ ගැන දැනගන්නට ලැබී නොපමාව මෙහි පැමිණ වැඩසටහන් දෙකකට සහභාගී වීමි. භාවනාව හොඳයි. දැන් ටේක් ඔෆ් එකට හුඟක්ම ළඟයි ඔබ වහන්සේ පැවසුවා. ඉක්බිති අවුරුදු දෙකක් කිසිම භාවනාවක් නොවිය. සතියවත් නොතිබුණි. කරන්නකලේ තියෙන අසනීප නිසා. හතරවෙනි කාලේ 2013 දී නැවත ආවෙමි. එවිට තත්වය පළවෙනි අංක යටතේ ඇතැම් විට සිතවිලි ඉතා ව්‍යාවුල් වී මා පොළවේ ගිලා බැස්සාමෙන් විය. කිසිවක්ම නොදැනී කොපමණ වේලා සිටියාදයි නොදැනී. නැවත සිහි එළවුණු කල ඉන්නේ කොහෙද කරන්නේ කුමක්දයි කිසිම නිනව්වක් නැත. කමඨහන සාගන්නත් බැරි විය. දෙවෙනි කරුණ සිතුවිලි ඊතා වියවුල්. පිස්සන් කොටුවක් මෙනි. ඒ බව දැනේ. එහෙත් ගිලාබැස්සාමෙන් නොදැනුවත්කමක් නැත. ඒත් කමඨහන් නැත. තුන්වෙනි කරුණ ඉඳිට හොඳ පරයන්ක තිබුණි. එවිට ධාතුල ක්‍රියාකාරීත්වය අත්දැක්කෙමි. පස්වෙනි කරුණ යටතේ දැන් තත්වය. පිස්සන් කොට තත්වය හෝ මා පොළවේ ගිලාබැස්සාවෙනි තත්වය නැත. එහි පළවෙනි අනුකරුණ බොහෝ විට සිත පිට යයි. වහා සතිමත් වෙතත් නැවත සිත පිට යයි. මුලපටන්ම සිසුර කඩා වැටේ. එයටද සතිමත් වී කෙලින්වත් නැවත කඩා වැටේ. දෙවෙනි අනුකරුණ හොඳින් අවදි. සිරුර කඩා නොඇටේ. නිතරම සිතවිලි වැල් හා සැලසුම් ඔස්සේ සිත යයි. සතිමත් වී ආපසු ගනි සතිමත් වී ආපසු ගනිමි. සමහර විට ප්‍රාථමික උපක්‍රමයේ ගණන් කිරීමද යෙදීමි. නැවත භාවනාවේ මුලටම ගියාසේ දැනේ. එසේ වී ඇද්ද? තුන්වෙනි අනුකරණ ඉඳහිට සිත සංසුන් වී සිරුර නැති වාසේ දැනේ. හිස් තැනට වී ඔහේ සිටිමි. සාමාන්‍ය ජීවිතයේ භාවනාවට ගැළපෙන පරිදි ක්‍රමෙන් සෑහෙන්නට වෙනස් වී ඇත. මගේ ප්‍රශ්න පළවෙනි එක මගේ භාවනාවේ යම් පසුබෑමක් හෝ ආපසු ගමනක් වී ඇද්ද? දෙවෙනි ප්‍රශ්නය මා මුලින්ම අත්දැකේ කුමන තත්වයක්ද? හුදෙක්ම කුතුහලය නිසා අසමි. කෙසේ වෙතත් මා කිසිසේත් අදාය වී නැති බවද මේ කෙසේ හෝ ජයගත යුතු අභියෝගයක්සේ ගත් බවද යටහත් පවසමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔක්කොටම වැඩි හරි ලේසි ඉඳගත්තර පස්සේ මූල කර්මස්ථානයේ පේන්නේ කොහොමද කියනවනම් ඔක්කොම කතාවල් නිසා වෙලා තියෙන්නේ අහනක් කරන්නේ කොහොමද මූල කර්මස්ථානයේ පේන්නේ කියන්නේ නැතුව රාජින් රජුරුවන්ගේ කතාවයි මහනුවර යුගයයි කස්සප රජුරු බුදුහාමුදුරුවෝ ගැනයි කතා කර කර ඉන්නේ මට මොව එකක්වත් ඇහෙන්නේ මට ඇහිලා වැඩකුත් නැහැ. මට අවශ්‍ය කරලා තියෙන්නේ දැන් ඉඳ ගන්නවාද ඉඳගෙන ඉවරලා ඉරියවට හිත යොදනවාද තමන්ගේ මූල කර්මස්ථානේ මොකද්ද බලහිනව මොකද්ද වෙන්නේ. ඔක්කොම ওই ටික ඔක්කොම මේකේ තියෙනවා. මේ ඔක්කොම තිබුණත් ඒක නැත්තම් වැඩක් නැත්තේ නෑ. ඒ නිසා නිකන් සම්පප්පලාප වෙනවා. ඒ ඇමරිකාවේ ඉඳලා ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා පඬිතුමාගේ භාවනා කරන වෙලාවේදී එයා ඉතින් මේ විස්තරේ පටන්තරේ කිව්වලු මේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙච්ච හැටි විස්තර හොඳට කතා සාඩුව අහන ඉඳලා කන මේ පිම්බෙන වෙලාවේදී ශෝක දැක්ක හැකිලෙන වෙලාවේදී කියලා වල. එච්චරයි. එන මොනකට එන්නේ? ඔව් ඔක්කොම නිකන් නිකන් ප්‍රලාපනේ. ඔය කල්පනා වුණේ පිම්බෙන වෙලාවේදී නැත්නම් හැකිලෙන වෙලාවේ. ඉතින් ඒ තුරාර ප්‍රොෆෙසර් කල්පනා ඉදවලු තොල උඩට කළා ප්‍රොෆෙසර් කෙනෙක් කියලා වැඩක් නැහැ යෝගාවචරයක් වයන් කිව්වා. නිසා මේව කතන්දර හම්බ වෙන්න තමයි අපි ඔය ප්‍රයිවට් ඉන්ටර්විව් ලන්න ඕවට. වැඩක් නැහැ. මේ වෙනකොට අඩු ගන්න කියලා දෙන්න පුළුවන් කට්ටියට මේ වගේ කිසිම හරපද්ධතියක් නැහැ. බුද්ධ වංශය කිව්වට අනාගත වංශය කිව්වට ඒක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ මම මේ භාවනා කරන්න ගියාම මේ කොහොමද මූල කර්මස්ථාන මුලිච්ච වෙන්නේ? ඒක මට පේන්නේ කොහොමද? බලනකොට මොකද වෙන්නේ? ඒක ඔක්කොම ওই විස්තර තියෙනවා. ඒ ටික කියන්නේ තෝ මේ කො වටවන්ත වටවලල් යනවයි කියලා කියන්නේ අමනසිකාතබ්බං අසති අමනසිකාතබ්බං කියන කාරණාව ඉස්සරහට අරගෙන සතිමනසිකාරයේ යෙදපු දේවල් ගැන වචනයක්වත් කතා නොකර මේ වගේ දේවල් කිව්වට පස්සේ මට පිළිසරම පෙන්ලා දෙන්න පුළුවන් මෙන්න මේකයි නොකල යුත්තේ කියලා. මේකට සතිය යොදන්න එපා. මේකට මානසිකාරය යොදන්න එපා. ඒ වෙනුවට තමන් දැන් භාවනා කරනකොට පරිය හොඳම පරියන්කයක් ගන්න. හොඳම පරියන්කයක් ගන්න එක හොඳටම මූල කර්ම හදානේ මුලිච්චි වෙච්ච ආපాతගත වෙච්ච මූණට මූණ දාලා හිටපතනකින් පටන් ගන්නද ඒ ටික කියනකොට ඔක්කොම කියවෙනවා. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා හිටනවා මේ ලියපු කෙනාට ඇත්තටම අවශ්‍ය නම් කොතෙන්ද ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා දැනගන්න මේ දැන් තියෙන වර්තමාන තත්ත්වය අරදී හොඳටම සප්පාය කරනු අනුග්‍රහ කරනු දීලා තමයි මූල කර්මස්ථානත් එක්ක සම්බන්ධ වෙන හැටි පරියන්කේදී සක්මනේදී එදින්දා වැඩකට සතිය පවත්වන ගැන කතා කරනවා නම් ඒක උන්කවා කාරණාවට අදාළයි. මේ අනික ඔක්කොම අදාළ නැත්තේ නෑ. ඒව සත්‍යනාවේ අන්තිමටම පිටු කරන්න එක වාක්‍යයකට විතරයි. ඒව අඩු කරන්න, ඒව පුංචි කරන්න, ඒව නොසලක හරින්න, ඒව පැත්තකට දාන්න. කෙලින්ම අරමුණට පේන හැටි කියන්නේ ඒක ඔක්කොම තියෙනවා. ඉතින් ඒක මේ වෙලාව ඉදිරිපත් කරනවා නම් හොඳයි. එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්න කරමු. ගෞණීය ස්වාමින් වහන්සේ මාගේ භාවනා පුහුණුවේදී පරයන්කේදීට වඩා සක්මනේදී සිත එකඟ කරගත හැකි බව වැටහි. සක්මනේදී නොඑක් විට සිත විසිරුණත් නැවත ඉක්මනින් වම දකුණ කෙරේ අවධානය යොමු කළ හැක. එහෙත් පරයන්කේදී අධික ලෙස සිතුවිලි ගලා යෑම නිසා වරකට විනාඩි 5ක් හෝ 10ක් සිත විසිරී පවතී. එසේම මෙම සිතවිලි බොහෝ විට ද්වේෂ සාගත සිතවිලිය. ආනාපානයට හොඳින් සිත යොමු වූ අවස්ථාවලදී උඩට ඇදෙන හුස්ම සීතල හා රළුවට දැනෙන අතර පහළට යන හුස්ම උණුසුම් හා සැහැල්ලුවට දැනේ. එසේම ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දිග බව ඇතේ. ද්වේෂසහගත සිතුවිලි නිසා ඇතිවන ව්‍යාකූල තත්වයෙන් මිදී භාවනාව හුරු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඉස්සෙල්ලා ප්‍රකාශයත් එක්ක මට සංසන්දනය කරන්න අවස්ථාව දෙනවනම් ඉස්සෙල්ලා කේ මේ අවසානට ලියපු වාක්‍ය දෙකවත් ලියලා නැහැ. ඒ නිසා මේ පස්සේ කීපයක් ගත්තොත් මේකේ අවසානට ලියපු වාක්‍ය දෙකෙන් පටන් ගන්නවා නම් කමතහන් ඉදිරිපත් කිරීම. මම වාඩි වුණාට පස්සේ මට ආස්වාස් ප්‍රසවාසය පේනවා. මට ආස්වාසය මේ විදිහට දිගට ඉහළට ඉස්සෙන්න වගේ වැටෙනවා. ප්‍රසවාසය මෙහෙම වැටෙනවා. සක්මණට ගියාට පස්සේ මට මේ වම තිනකොට මෙන්න මේ විදියට වැටෙනවා දකුණ තියට වැටෙනවා කියලා ඒ ටික මූලික රචනයේ විස්තර කරලා මට ඒ නමුත් බොහෝ විට ඇති වෙන්නේ මේ හිතවිලි ආබාධේ ඒක පරියන්කේදී වැඩි සක්මණේදී අඩුයි නමුත් ඒ හිතවිලි ගැන යමක් කියනවනම් මට කියන්න තියෙන ද්වේෂය කියලා මේ ගොනුව ඉදිරිපත් කිරීමේදී මූල කර්මස්ථාන ප්‍රමුඛ ස්ථානයේදීලා කතා කරන පුරුදු වෙනකොට අනිවාර්යයෙන්ම හිතවිලි අහක යනවා දැන් කියලා දෙන්නේ හිතවිලි ගැන කතා කරනවා ඒ කියන්නේ හිතවිලි වලටයි උඩ මේ ඉනිමම් බැඳලා තියෙන්නේ ඒව ගැන කතා කරන්න කරන්න වැඩි වෙනවා. ඉතින් ඒකට මොකද කරන්නේ? ඉතින් අපි ඒක නිසා ආකල්පම වෙනසක් ඇති කරගන්න ඕනේ. ඉතිවිලි නැති එක නෙමෙයි ඉතිවිලි කතා නොකරන එකයි තියෙන්නේ. ආනපන පේනවට නෙමෙයි පේන එක හරි සම්පූර්ණ විස්තර දෙනවා නම් ගමන් කරනකොට සක්මනේදී පුළුවන් තරම් විස්තර ගන්නවා නම් ඒ කරන සාදර භාවය හරහා ඒ ගන්න ආකල්පමේ වෙනස හරහා හිතවිලි බේම කොන් වෙලා, කිරෙන් බාල වෙලා, දුර්වල වෙලා, වියකිලා, වීලිලා යනවා. ඇත්ත ඇටි හැදිලා යනවා. දැන් මේකේ තියලා තියෙන හැම පොහොරක්ම හැම මේ ආහාරයක්ම දීලා තියෙන හිතවිලි වලට බාධාවට. ඉතින් ඒකට පොහොර දාන දාන්න බැරි නෝ. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීමේදී අපිට යෝගාවචර දක්වන ආකල්පය මූණවර වෙනස් කිරීමට හොඳ අවස්ථාවක් තියෙනවා. ඔක්කොම තොරතුරු එන්න අරින්න එලා මූලිකත්වයේ තියෙන ඉස්සරහින් කියන්නේ. ඒක පිළිබඳ විස්තර ඔක්කොම කිව්වට පස්සේ අනිත්‍යව පිළිබඳ සාරාංශ කරලා පොඩි සටහනක් දාන්න. ඒ අනුව බලනකොට මේ ඉස්සලා කියපු විස්තරයට වැඩිය මේක හොඳයි. මේකේ අවසාන වාක්‍ය දෙකක් හරි අඩු ගානේ ආස්වාද ප්‍රසවාසයේ සඳහන් කරලා තියෙනවා. ඒකල ප්‍රශ්නයක් අහනවා හිතවිලි අඩු කරලා මේ ආස්වාද ප්‍රසවාසය වැඩි කරන්නේ කොහොමද? මේකට දෙන්න තියෙන උත්තරය තමයි මේ ආස්වාද ප්‍රසවාසය ඉස්සලාම කතා කරන තැනට යනකම් කමඨහන් සුද්ධ කරන්න. හිතවිලි කතා කරන එක පස්සට දාන්න. පුංචි කරන්න. එදාට තේරෙයි Tamanට පැහැදිලි වෙනසක් ඇති වෙනවා. හැබැයි මේ ටික හරි අපිට sannivedanaya කරන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන් පදනමක් ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට කොහොමඩක්වත් ඒ හිස කඳ ගාත්‍රා ක්‍රමයට රචනයක් ලියන්න තේරෙන්නේ නැහැ. අපිට කියන්න ඕන දේ අපි දඩබඩ ගාලා එළියට දානවා. කියන්නෙම කෙලෙස්. උස්මතු කෙරුවොත් කෙලෙස්. කැපිපේන දැඟලුවොත් කෙලෙස්. ඒ ඒ ඔක්කොගෙම තියෙන මේ කෙලසන ගතිය තියේදී අපි බුදුන් කරු කරලා ධර්මයට කරු කරලා කමන්ට අහන්න කරු කරලා මූල කර්මස්ථාන කරු කරලා ඒක පටන් ගත්ත තැනින් කතාව පටන් ගන්න. කමටහන් සුද්ධ කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔක්කොම අර කුණු කන්දල් පස්සට දාන්න. ආ නොයි ක්‍රමයේ එදිනදා ජීවිතේ අපි කතා කරන්න ගත්තොත් ඇත්තටම කතා කරන දෙයක් නෑ අපට. අපි කතා කරන්නේම කාගරි අදක් උදක් මොන හරි කුණු කන්දලයක් තියෙනවා නම් කතා නොකර බෑ. තක්කුමුකු. අපි හොඳට විස්තර කරන්න අද උදේට ඊයේ වගේම ඉර පෑවුවා. අනේ හරියම ලස්සනයි කියලා ඉතින් කියන දෙයක් යවුවේ. ඒක පරම සත්‍යය. කියන දෙයක් නැහැ. ඉර බහිනදී හොඳට බලන ඉඳලා කන්නරි ගොත් පොඩ්ඩක් කොහම නතර වෙනවා. හරි ලස්සන වැඩක් තියෙනවා. මේ ඉර වැසනේ. අරමදගේ පිස්සුදෝයි තමසලේ තියෙන තමස කියන්නේ ඉර බහිනවා තමයි. කාටවත් කිපේ මේ කුප්පන ගතියක් නැහැ සත්‍යයේ. සත්‍ය ඇහෙනකොට නිකම්ම නිකම් පතොලොහොද්දක් වගේ. කුණු කන්දලයක් තියෙනවා නම් කාගාරි ඇදක් උදක් තියෙනවා නම් කවුරු හරි විවේචනයක් නම් ආයේ මුකුත් නැහැ ඉතින් පුදුම ඉතින් ඒක තමයි අපේ ස්වභාවය. අපේ සාමාන්‍ය කතා ස්වභාවය ඒකේ. ඒකෙන් තමයි අපි උණ බහින්නේ. දැන් උණ නගිනවනේ දවස් 4 5ක් ඉන්නකොට භාවනා මධ්‍යස්ථානේ. උණ නගින්නේ මොකද අර කුණු සරව ටික පිට කරගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඉදිරිපත් කරන ක්‍රමයෙන් තමන්ගේ අදහස් තියෙන කොයි එකක් තියෙනවා මේ ඉදිරිපත් කරන ක්‍රමයෙන් ආරි ක්‍රමේ ආර්ය විවහාර කියන එක තව කෙනෙකුගේ හිත කෙලෙසෙන්නේ නැතුව sannivedana කළ යුතු ක්‍රමය ඒ වගේම අහන කෙනාට සම්‍යක් කල්පනාවක් පහළ වෙලා එයාටත් යහ කල්පනාවක් පහළ වෙන ක්‍රමේ තමයි ਸਰවචනාංශික ක්‍රමය. උන්වහන්සේක අතමිටමලව ගත්තේ නැහැ. උන්වහන්සේ කිව්වේ මෛත්‍රී පැත්ත කතා කරන්න හොඳ පැත්ත කතා කරන්න ඇත්ත වෙච්ච හැටි කතා කරන්න ඇත්ත වෙච්ච හැටිම කතා කරන්න අනුන්ට හිතසුව පිණිස කතා කරන්න වෙලා බලලා කතා කරන්න කියලා. ඉතින් ඒක තමයි ඇත්තටම කපටහන් සුද්ධ කරනවා කියන්නේ. කපටහන් සුද්ධ කතා කියන කෙන කතන්දර කියන එක නෙවෙයි. ඒ වගේම අපිට කරදර නැහැ කියන එකත් නෙවෙයි. ඒ කිසි දෙයකට ගරු කරන්න එපා. ඉස්ලාම මේ මොකක්ද මං ඉස්ලාම කියන්නේ යන්නේ කියලා මොනවා ලිව්වත් කමන්නේ ලියලෙවල තමයිම සුද්ධ කරන්න ඒක. සුද්ධ කරලා කමඨාන මුදුන්පත් වෙච්ච තැනින් පටන් අරගන්න පටගන්නේ කොහොම විතර ඉවර කරලා කුණු ටික අන්තිමටම දාන්න. ඒ නිසා මේකේ මේ දැන් මේ කියු ප්‍රකාශයේ මේ විදියට භාවනා දිහා කමඨහන් සුද්ධ කරන්න ගිහිල්ලා ලියන්න පුරුදු වෙච්ච එක නානිදාශ භාවනා දිහා බලන්නෙත් ඒ සාලිට එතකොට ඉබේම හිතවිලි වේදනා ශබ්ද කොන් වෙලා අර ඊටාම පුංචිම එක සැරයක් හරි දැකපු ආස්වාස ප්‍රසආචේ හෝ වම දකුණ ඉල්ලමක් ගොඩ දාලා මණිකක් අරගෙන ඒ මණික සිටු දේවින්නාන්සේගේ තැල්ල එල්ලනවා වගේ මඩ ගොඩාක් හොදනවා. හොදපු මඩ ගැන කතා කරන්නේ අර වෙන් කරගත්ත මණික ගැන විතරයි කතා කරන්නේ. එහෙම නැතුව මේ මණික මේක ගොඩ ගන්න මට මෙච්චර මඩ හොදන්න උනා මෙච්චර උනා කියලා ඒක ඕන කෙනෙක් දන්නවා. ඒ නිසා මේ මණික මණික විදිහට සලකනවා නම් ඒ මනුස්සයා මණිකක් වෙනවා. මණිකට මඩවලට සමානසේ සලකන්න ගියාම වැඩේ මඩ වෙනවා. මඩ ඉස්සරහින් ඉඳලා මණික පැත්තට ගියාම අන්ධෙක් වෙනවා. බූරුවෙක් වෙනවා. කිසිම ගුණයක් නැහැ නිසා මේ කතා ස්වරූපේ ඉදිරිපත් කරනකොට හොඳට බලන්න කිය යුතු කාරණාව මොකක්ද කියලා බලලා කතා කරන්න. ඒක ඇත්තට ඒක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා එකයි මේකයි බලනකොට දිනුවක් පේන්න තියෙනවා. දෙවෙනි එකෙත් මම මතක් කරන කමටහන් සුද්ධ කිරීම පිළිබඳ කාටත් උපදේශයක් විදිහට මූල කර්මස්ථානයේ මුදුන් ප්‍රත්‍යචිතණින් කතා කරන්න පටන් අරගන්න. ඒකේ තියෙන විස්තර පුළුවන් තරම් අවුලන්න. පුළුවන් තරම් කමඨාන් වාර්තාවට ඇතුල් කරන්න. ඒකල ඉවර වෙලා කතා රචනයේ රචනයේ අවසානයේදී මට මේක කරනකොට විශේෂයෙන්ම එන්නේ මට හිතවිලි. ඒ හිතවිලි ගැන කියනනම් මට ඉන්නේ ද්වේෂ හිතවිලි කියලා සතාන් කරාට කමන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නට. ආස්තරයි ගරු ස්වාමින් වහන්සේ ඔබවහන්සේ ආනාපාන සති භාවනාවේදී මම දැන් මෙතන වශයෙන් බදාලසේක. මම අද දින එලෙස වාඩි වී මම දැන් මෙතන යන අවධානයෙන් සිටියෙමි. විනාඩි 5ක් හෝ 10කට පමණ පසු මට එකවර ඇස් හැරුණි. මට හැඟී ගියේ නින්දට වැටී සිටි බවය. මෙම අවස්ථාව තව විස්තරාත්මකව පැහැදිලි කිරීමට ඔබවහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබවහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවෙන් අවබෝධ වේවා. මේක පටන් අරගන්නේ මම ආනාපාන සති භාවනාවේදී කියලා කතා කරගන්න. බොරු නාමකරණයක් නේ. ආනාපාන සති භාවනාවේදී නෙවෙයි ඒක අපි කරන්නේ සතිපට්ඨානෙදී සතිය පිහිටීම සඳහා. ඒ නිසා මේකට ආනාපාන කියන්න බෑ. මේ විදියට Taman එක තැනක ඉඳගත්තාම ඉන්න බැරි නම් හිත දුවනවා නම් ඒ දුවන මීහර කල්ලා බඳින්න තමයි ආනාපාන කියන කුණ්‍ය ගහන්නේ. එනතෝ හිත කීකරුව ඉන්නවනම් මම දැන් මෙතන කියන එකේ දැන් මේ විදිහට විනාඩි 10ක් විතර දැන් තේරෙනවා ඉන්න පුළුවන් කියලා. දැන් භාවනා කරන්න තියෙන්නේ මේ ඉඳපු ටිකට අවදි වෙන්න පුළුවන්ද කියලා. දැන් තියෙන්නේ ඉඳලා නැගිටපු පස්සේ නිින්දෙන් ඇවිත්ලා වෙයි තියෙන එකනේ. මේ ඉන්න එකට ඉන්න එකමයි ජීවිතේ හැමදේ ඉතාමත්ම වටිනා පිරිසිදු දේ. ඒලාදී හිත ලීන වෙන්න දෙන්නේ නැතු මේකට අවදි වීම සඳහා අනිත් දවසේ යන්නේ මේ හැකි සංඥාවයි. මට ඉන්න පුළුවන් ආනපාන නිමිත්තක් නැතුව ඉන්න පුළුවන්. දැන් මට පේනවා දැන් බලන්න තියෙන්නේ ඉන්න ටිකේ මම මේ මේක බුද්ධි විඳිනවා. මම මේක සමාදන් වෙනවාද? මම අවදිද? එහෙම නැත්නම් මම අප්‍රමාදද ඒකද? මම සතිමත්ද කියලා ඒක හරිම ශිල්පයක් එතන තියෙනවා. මේක ආවට පස්සේ හිත හැංගෙන දෙන්නෙත් නැතුව සැක කරන්නෙත් නැතුව හරියට ඒ වෙත පැමිණිච්ච විවේකය ඒ වෙත පැමිණිච්ච හුදකලාව ඒ වෙත පැමිණිච්ච පිරිච්ච ගතියට සමාදම් වෙනවා කියන එක ශිල්පෙන් කරනවා හැම වෙලාවෙම ලැබෙන්න අරින්න ඕන ලැබිලා ඒකට එළඹ වාසය කිරීමට උත්සාහ කරන්න අවශ්‍ය නම් ඒ වෙලාවට ආශ්‍රව ප්‍රසවාස ගත්තට කමක් නැහැ. එහෙම නැත්නම් මෙනෙහි කිරීමේ උපකරණේ ගත්තට කමක් නැහැ. එහෙනම් අවශ්‍ය කරලා තියෙන්නේ මාර්ගයෙන් හිත හරියට කඹේ උඩ තියාගත්තා වගේ ඒ තනියේ දණ්ඩය විදිනා වගේ තනි කෝච්චි පිල්ලක විදිනා වගේ එළඹ සිටීම වර්තමාන මොහොතේ එළඹ සිටීම තියෙනවා නම් කොයි උපකරණේ පාවිච්චි කරලා ප්‍රශ්න නැහැ. ගෞණීය ස්වාමින් වහන්සේ ප්‍රශ්නයක් මේ අරහෙට මයික් එක ඉල්ලනවා. පොඩ පොඩ පොඩ පොඩ පොඩ තෙරුවන් සොයනස හිත ලීන කියන එකේ තෙරුව මොකක්ද? නිලීන කියන වචනේ තියෙනවා ලීන කියන වචනේ තියෙනවා. තාක්ෂණික විස්තර කරන්නේ මේ සාමාන්‍ය ගහක් වැඩෙනකොට මුලම තියෙන උඩම තියෙන අංකුරය ක්‍රියාකාරී යට තියෙන අංකුර හැදෙන්න පුළුවන් ලීන වෙලා ඉන්නවා. එයා තාම ක්‍රියාතත්වයකට ඇවිල්ලා නැහැ. දැන් ගෑණියෙක්ගේ තනිය වගේ නෙවෙයි පිරිමියෙක්ගේ තනිය ලීනයි. ක්‍රියා කරන්නේ නැහැ ඒකේ. ඒ ඔක්කොම ක්‍රියා ඔක්කොම තියෙනවා නමුත් ඒක ක්ෂීර නිෂ්පාදනයක් හෝ යගේ මේද tempat වීමක් නැහැ. ලීන වෙලා මේක තියෙන. නිලීන වෙලා කියලා කියන්නේ. දැන් තරු මේ ඉර තියෙනකොට හඳ නිලීන වෙනවා. හඳ තිබුණාට බබලන්නේ නැහැ. ඒකට හඳ තියෙනකොට තරු එච්චර බබලන්නේ හඳ නැති තැන තරු බබලනවා. ඉර නැතන හඳ බබලනවා. බැබලීමේ ප්‍රකාශතාවයේ අනිපැත්ත ලීන භාවය. ඒ ලීන වෙලා තියෙන්නේ නිලීන කියන වචනේ. ඒක සැඟවි ගැනීමක් වගේ. එයාගේ තෙද බලන්න බබලන්නේ එයාගේ ක්‍රියාකාරකම් මුලින් හැබැයි එයා සම්පූර්ණ හැමම හැම එකේම නියෝජනයක් එයා ළඟ තියෙනවා. ඒක ඔක්කොම තියෙනවා. නමුත් ඒව ඇකිලිලා. ක්‍රියාවත් වෙලා නැහැ. ඒක ලීන වෙනවයි කියලා තමයි ලොකු ශාංශය ලියලා තියෙන. ඒකට ලොකු ශාංශය දාන වචනයක් සංගවි ගන්නවා කියලා අපිට විද්‍යාවේ ගන්නන්නේ නිලීන තත්ත්වයටපත් වෙනවා කියලා. නිලීන වෙනවා එක්කෙනෙක් රජ වෙනකොට අනිත් එක්කෙනා නිලීන වෙනවා. තෙද ඒ තෙද නිසා උදාහරණයක් වශයෙන් කියනවා මේ නේරුතුමා ඉන්දියාව පාලනය කරලා නේරුතුමා මැරුණට පස්සේ ඊගාව රාජ්‍ය ගන්න කවුරක්වත් නැහැ. මොකද ඒ ආයේ තරම්ම තෙදවත් රජෙක් ඒ රජුරෝ යටතේ කාටවත් බබලන්න බෑ. ඒ නිසා එයා වැටුණාට පස්සේ කාලයක් කරනවා ආයෙ කෙනෙක් නැගලා ඉන්න. විශාල ගහක් කැලේ මැද වැටුනොත් ඒ ගහයට මොනම ගහක්වත් නැහැ. මොකද එයා තෙදවත් වෙච්ච නිසා යට තියෙන ඔක්කොම ලීන වෙලා ගිහිල්ලා නිලීන වෙලා ගිහිල්ලා ඊට පස්සේ ඒක යායේ පාළු තිබිලා ගොඩාක් කල් ගිහිල්ලා තමයි ආයෙ එකක් නැගලා යන්නේ. ඉතින් වගේ ඒක මේ ප්‍රකාශ තත්වයේ අනිත් පැත්ත කියලා කියනවා. ප්‍රසිද්ධ තත්වයේ අනිත් පැත්ත. තෙදවත් තත්වයේ අනිත් පැත්ත කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව වරණතරේ හුස්ම දෙස බලා සිටීම අද උදේ පරයන්ක භාවනාවේදී භාවනාවට ඉඳගත් මොහොතේ සිට භාවනාවෙන් නැගිටින මොහොත දක්වා ඉනින් පහළ කොටසේ වේදනාවක් මට දැනිනේ. මුලදී අධික වේදනාවක් දැනවත් මූල කර්මස්ථානයේ දෙස අවධානය යොමු කොට සිටීමේ වේදනාව තුළින් මූල කර්මස්ථානය නිරීක්ෂණය කෙලිමි. ඉන්පසු මූල කර්මස්ථානයේ තුනී වී ගියේය. වේදනාව දිගටම පැවතුණි. පෙර දින ඔබ වහන්සේගේ ධර්මදේශනයේදී දේශනා කළ පරිදි මේ කෙලෙස් නිසා සිදුවන්නක් බව මෙනෙහි කරමින් වීරයගෙන දිගටම මේ දෙස බලා සිටීමේ. මීට පෙර දිනවලදී බොහෝ විට සිදුවන්නේ හුස්ම රැල්ල තුනී වූ විට ඊතා සැහැල්ලු සතුටු දනවන හැඟීමක් දැනීමයි. ඊතා සඳහා ඉහත සඳහන් අවස්ථා දෙකෙන් දෙවන අවස්ථාව වන සැහැල්ලු අවස්ථාවේදී කෙලෙස් අඩුවීමක් සිදු නොවන්නේද නැතහොත් කුසල වැඩිවීමක් සිදු වේද? මා ගැන අනුකම්පා කොට මේ ගැන පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නම දීලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව පතමි. මේක ඇත්තටම අර බණගේ නෝඩේ වෙච්ච කාරණා පිළිසුදු වෙලා නැතිකම වෙලා තියෙන්නේ. කෙලස් නිසා මේ විදිහට වේදනාවක් මතුවෙනවා කියන්නේ එහෙම එකක් බුද්ධ දේශනාවේ බෑ. වේදනාවක් මතුවෙලා වේදනාව ගැන පශ්චාත්තාප වුණොත් වේදනාව නිසා පශ්චාත්තාපේ නම් උකලෙසේ පහළ වුණා. යම් වෙලාවකට ඒ කෙනාට වේදනාව තියෙද්දිම ආනාපානය කරන්න පුළුවන් කියන ජයග්‍රාහී හැඟීමේ වේදනාව හරි පැත්තට දාගත්තොත් ඒක කුසලයක් කරනවා. කලින් ගෙනාවු පැකට් කරපු කුසල් හෝ පැකට් කරපු කෙලස් නැහැ. ඒ වෙලාවේ මේ වේදනාව දිහා අපි බලන බැල්ම, අපේ ප්‍රතික්‍රියාව, අපේ ප්‍රතිචාරය ඉතින් අර පළවෙනි වතාවට කියනවා ඇයම තිබුණා වේදනාව යටිකයි. නමුත් මුල් කාලේදී මට ආනපන බලන්න පුළුවන්කම තිබුණා. පස්සෙත් මේ මේ වේදනාව කියන්නේ කෙලෙසයක්. එහෙමයි මට ඔබ වහන්සේ කියනවා ඇහුනේ. ඒතරින් මම ආනපන බලන්න හදුනා කියනකොට වේදනාව කියන්නේ විඳීම් චෛතසිකයේ කෙලෙස් නෙවෙයි. විඳීම් චෛතසිකයේ ද්වේෂයක් පහළ නම් කෙලෙස්. විඳීම් චෛතසිකට ආසාවක් පහළ නම් කෙලෙස්. මේ විදිහම චෛසිකේ තියේදිත් මට ආනපනේ බලන්න පුළුවන් කියලා හොඳ වීරත්වයක් සතියක් සමාධියක් ඇතුළේ නම් කුසල්. ඉතින් ඒ නිසා එනේන දේ කුසල් බවට හෝ කෙලස් බවටපත් කිරීම පූර්ව නිගමනයක් නෑ. ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ මේ වෙලාවේදී මේ වගේ වෙච්ච හැටි ප්‍රකාශ කරනවා නම් පිටිනේකට බලද හැකි ඉඳලා මේ එන වේදනාව නිසා මේ කෙනා කෙලස්ද ඇති කරන තියෙන කුසල්ද කියලා. ඒ නිසා ඒක කල්ලාතෝ විනිශ්චය කරන්න බෑ. අපි සාමාන්‍ය හිතාන ඉන්නවා මේ කෙලස් පැකට් පිටින් සුපර් මාකට් එකේ තියෙන ඕනනම් කෙලස් පැකට් එකක් ගෙනලා තරහකාරයෙකුට අපිට දෙන්න පුළුවන් වෙයි. කුසල් වෙනම පැකට් එකක් තියෙනවා. ඒ ගෙනලා යාළු කට්ටියට දෙන්න පුළුවන් මේ කියලා පැකට් කරලා තියෙනවා කියලා හිතනවා. බුදුරජාණන්සේ කියන්නේ කිසිම වෙලාවක මෙවුවා එහෙම ගොනු කරලා තියන්න බෑ. Taman ඒ වෙලාවට දක්වන ආකල්පයේ හැටියට තමයි ඒකල කියන බුදුරජාණන්සේම ආකල්පමේ වශයෙන් වෙනසකට ඉඩ නැත්නම් කාටවත් නිවන් දකින්න බෑ. අපි නිවන් දකින්නේ වෙත පැමිණෙන දෙයින් කෙලෙස් ඇති නොකර ගැනීමේ දක්ෂකම හරහා. පුළුවන් නම් ඒ කෙලෙස් ඇති නොකර ගැනීමේ දක්ෂතාවයට කුසලයේ දක්ෂතාවය කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒ වැඩේට වෙන්න අපි ලෑස්තිලා යන්න ඕනේ. එන කිසිම දෙයක කෙලෙස් අකුසල් කුසල් නැහැ. ඒකට මම දක්වන මම මුණ දෙන ආකාරය මම ප්‍රතික්‍රියා කරන ආකාරය මම මේ ක්‍රියා කරන ආකාරයෙන් තමයි කුසල්ලෝ අකුසල් වෙන්නේ. ඒක නිසා ඒකට අපි හැම වෙලාවෙම දැනගන්න ඕනේ හැම චිත්තක්ෂණයෙම එක වගේ වැදගත්. ඒක වගේම ක්ෂණ සම්පත්තියක් ලෑස්ති වෙලා මම මේකට මුහුණ දෙනවා කියලා ගියොත් ඒකට කියනවා අවදි භාවය කියලා ඒකට සතිය කියලා කියනවා ඒකට ලෑස්ති වෙලා යනවා කියලා කියනවා එහෙමනම් මේවා කුසල් බවටපත් කිරීමේ හැකියාව වැඩි. එහෙම ලෑස්තියක් නැති වෙලා සුද්ධම අකුසලයක් යනවා. එක්ක කැමැති වෙනවා එක්ක අකමැති වෙනවා ඒකත් එක්ක ගැටි ගැටි ඉන්නේ. ඒක නිසා ඒක පොඩ්ඩක් පිරිසිදු කරන්න මේක අවස්ථාවක් වුණා මේ ඉදිරිපත් කළ තියෙන ක්‍රමේ. ඒ නිසා එimhe වැරදි හැඟීමක් ඇති කරගන්න එපා. මේ භාවනා කරනකොට යටිකයේ වේදනාව වෙන්නේ අකුසල් නිසා කියලා ඒ කර්ම ශක්තියක් නිසා වෙන්න පුළුවන්. නමුත් ඒක අකුසලයක් වෙනවා ඒක ගැන පශ්චාත්තාප වුණොත්. ඒ ගැන නැත්නම් ආඩම්බර වුණොත් කුසල මේ සුඛ වේදනාවක් ඇවිලා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ දෙකෙන් එකක් ඇති නොවි මේක හුදු වේදනාවක්. ආනපනී කියලා කියන්නේ රූප ධර්මයක්. මේවා පිළිබඳව හඳුනා ගැනීම අපි ළඟ තියෙන සංඥා වශයෙන්. අපිව දැකලා අපි එක එක දේවල් කරනවා, එක එක දේවල් සංස්කරණය කරනවා, එක එක චේතනා පහන වේවා සංස්කාර වෙනවා. මේ හොඳ නරක බෙදෙන හිත විඥානය වෙනවා. ඒවා ඒක එක්කනා කරන ක්‍රියාකාරකම් දිහා බලලා විනිශ්චයකට යන්න නැතුව ඉන්න පුළුවන් නම් අකුසල් රැස් කරගන්න නැතුව ඉන්න පුළුවන්. අමාරුයි මම දන්නවා මම මේ කියන්න හදන කාරණාව මේ හේතු ගන්නඳ sannivedana කරන්න අමාරුයි. නමුත් ඒක තමයි මේ ධර්මයේ තියෙන සිලිලාරේ ධර්මයේ තියෙන රසය ධර්මයේ තියෙන ඒහිපස්සික බව කලින් විනිශ්චයක් නැහැ. ඒ වෙලාවේ තියෙනවා කියන එක පිළිගන්න යෝගාවචරිකුත් ඔහොමනම් භාවනා නොකරපු කෙනෙක් කොහොමදක් අපිලිගන්නේ? එයා හිතලා තියෙන ඔක්කොම කල්ැතු විනිශ්චය කරලා තියෙනවා මල් ළඟට පව් වෙනවා මල් ළඟට පිං වෙනවා ඉතින් બોලේ මම මොකද කරන්නේ? ඉතින් මං එන එන එක කාලා නිකන් ඉන්නවා කියලා. එහෙනම් කවදාකවත් නිවන් දකින්න බෑ. ඕනම දෙයක් කෙලෙසයක් කරගන්නත් පුළුවන් ඕනම දෙයක් කුසලයක් බාටපත් කරගන්න පුළුවන්. ඒකට තමයි අපි දක්ෂකම කියලා කියන්නේ. ඇත්තටම ඒකට තමයි පින දක්ෂකම කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ කර්මය සහ කර්ම ඵලය පිළිබඳව අපගේ දැනීම මෙලෙස ලියන්නට සිටුවේ. ඊයේ ප්‍රශ්න වටේදී අවසාන මොහොතේ ප්‍රශ්න ඉදිරිපත් කළ සොයුරට හා සමාන වූ සිදු වූ සිදීමක් මෙසේය. මා දන්නා වෙනත් සොයුරයකටද මෙසේ කොන්දේ ශෛල කර්මයක් කිරීමට සිදුවිය. ඇයගේ වෛද්‍යවරුන් පැවසුවේ ඇයට ඇවිදීමට නොහැකිවන බවය. මෙහිදී අප තිරස්චීන විද්‍යාවන් වෙත යොමු වුණෙමු. එහිදීද පැවසුවේ ඇයට පෙර භවයක බුදුරන් වහන්සේගේ පිළිම කඩා ඇති බවත්, ඒට වන්දි ලෙස මේ භවයේදී මෙසේ සිදුවී ඇති බවත්ය. වරණ ඇතුළේ පෙර භවයේදී ඇය වෙනත් රටක වෙනත් ජාතිකයේ ඉපදී සිටි බවද පැවසිනා. එම විද්‍යාවන්ට අනුව අප දෙවියන් වැඳීමට හෝ යැදීමට නොගියමු. අප විසින් කරනු ලැබී සාමූහික පින්කම් කොට ඇයට අනුමෝදන් කිරීමයි. ඇතැම් අවස්ථාවල ඇයට එම පින්කම් දැනුම් දීම් කළ අතර ඇතැම් අවස්ථාවල ඇයද නොදැනුවත්ව අප විසින් බුදුරජාණන් වහන්සේ උදෙසා විවිධ පින්කම් කළෙමු. මේ පිළිබඳව ඇයගේ ඥාතීන්ද අපට ඉතාමත් නරක ලෙසට අපහාස කළ අවස්ථාද බොහෝය. බුදුරයන් වහන්සේගේ ගුණේ අසීමිත බව අප දනිමු. ඇය දැන් අත්වාරුවක් මගින් ගමන් කරයි. මෙවැනි අවස්ථාවල සසරේ ඇති භයානකම හොඳින් වැටහේ. මේ පිළිබඳ තවත් ධර්මානුකූලව කරුණු කාරණාවට හා දෙන්න සිතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. අහගෙන ඉඳලා බැලුවොත් හැම කෙනෙකුගේ කතාව නව කතාවක් තමයි. අර මේ වෙලා තියෙන බෙස්ට් සෙලර් වෙන්නේ නැහැ, Nobel Prize හම්බ වෙන්නේ නැහැ. කවුරුත් අහන්න කවුරක්වත් නැහැ. හැම කෙනෙකුම ජීවිතයක් ගත්තොත් කියා ගන්න බැරි තෝගයක් තියෙනවා. ඉතින් ඔය ඒක දන්න පොඩ්ඩක විස්තර වෙන්න ඇති. ඕකත් පචයක්ද කියන්න දන්නේත් නැහනේ. හරියට වවිකුණන කන જાතියක් ඉන්නවා. ඔව්වම විකුණන කන જાතියක් ඉන්නවා. ඒ මිනිස්සු දෙනවා අම්මුල අනුව දෙනවා. ඉතින් කන එකත් ඉතින් දැන් කොන්දනේ කොන්ද වෙන ඕන දෙයක් කරනවා. ඉතින් ඒ නිසා හොඟා කළාට බොරු ප්‍රලාප. නමුත් අපි තේරුම් අරගන්න තියෙන අපි දන්න ප්‍රදේශයේ කර්මය ගැන හදාarලා කිලවර කරන්න බෑ උම්මත්තක වෙනවා. ඒක නිසා ඒක පිළිබඳව අපි දන්න ටිකට වැඩි ඔයින් යාර කරන්න දෙයක් නැහැ. කරුණාකර මේ වර්තමාන මොහොත අලුතෙන් කර්ම රැස් කරන එකක් කරගන්න එපා. දෙක තමයි අමාරු මේක. පරණ කර්මයක් ගෙවෙන වෙලාවදී ඒකට වෛර කරලා අලුතෙන් කර්ම රැස් කරන්න එපා. ඒක තමයි අමාරුම දේ. අපිට පරණ කර්මයක් වෙන්න කවුරු හරි ඒජන්ත කෙනෙක් ඉදිරියපත් වෙනවා. අපි ඒජන්තත් එක්ක තරහ වෙනවා මේ යකාමේ නිකම්ම ඉඳලා මට බැන්නනේ මොකක්වත් නැතුව මට ගැහුවනේ කියලා අපි හිතන්නේ එයා මාර්ගයෙන් මේ කර්මයක් පටිසන්ධින්නේ කියලා අපි අර ක්‍රියාත්මක කරන එක නැතේ කරන්නේ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අලුත් කරන ආත්ම පද්ධතියක් අපටන් අර ගන්නවා මේ ගැටුම නිසා. එදී මේක කෙලවරක් නැහැ. ඒක නිසා අර පිරාංගනක් එක එළු දෙනක හිසනසා ඇයිගේ මයිල් ගණනට හිස් කැපුම් ලදා කියලා ඒ කතාවේ තියෙනවා. ඒක මිනිස්සේ එලිචක් අපලා මයිල් ගානට හිස් කැපුම් ලැබුවා. ඉතින් උපදින තන ආත්මේ හිස් කැපුම් කපනවා. අන්තිම ආත්මේ එලිච්චක් වෙලා ඉපදිලා තමන්ගේ ස්වාමියා කඩුව අරගෙන පිහි අරන් ළඟට එනකොට මේ එලිච්චට කල්පනා වල මේ වගේ අන්තිම භවය මම මෙතෙක් මෑట్ల මෑල්ල ඊට පස්සේ ආට සතුටක් ඇති වුණාලු මේ වෙලාවේදී හිත නරක කරගන්න නරකයි එහෙම වුණොත් මට තවත් අලුත් කර්ම රැස් වෙනවා ශේෂ කර්ම කියලා දැන් මේකෙන් ඉවරනේ කියලා සතුටු වෙනකොට කපන්ටාව මිනිස්සයා දැක්කලු මේ ලිච්චි නලියන්නේ නැහැ කියලා. බය වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කතාව යන විදිහට මේ මිනිස්සයා ඇහුවට පස්සේ කිව්වලු මට උඹ ගැනට කනගාටුයි. නමුත් මගේ අන්තිම එක ඉවරයි අද. ඒ නිසා මේක ගැව්වට පස්සේ ඉවරයි කියලා. ඒකෝට මේ මිනිස්සයා සංවේගයකටපත් වෙලා බෙල්ල කපන්න තුනත කරා. දැන් මල කචල් එකනේ. දැන් ඊට පස්සේ ආයතරයක් මේ ලිච්චිට මැරෙන්න වෙනවා. එතකොටම අකුණක් ගහලා ගලකට වැදිලා ගල් පතුරක් ඇවිලා බෙල්ල කපලා ගියා. ඒ ඒ ඒ පොඩ්ඩට උනන නම් අර මිනිහ ආයෙත් අර එලිච්ච කරගත්ත අකුසල කර්මය ආයෙ කරගන්නවා. ඉතින් ඒ වෙලාවේ එලිච්චක් වෙලා කතාව යන්නේ අවසාන සැරේ මේ කොයිදෝ නැති මිනිස්සු පීයක් ගාගෙන එළ මාව හරහතාලා කපන්න හදනකොට කාටද තරහ නොයන්නේ? මසල් මොන මොන මගේ නඩු අහලාද මට මොනවා කිරුවටද මේ ලේ පිට කපන්නේ? තොට එහෙන ගහපිය කියලා කී වෙනව නිකමට කියවෙනවනේ. ආයේ ඇති. ඊට පස්සේ අලුත් කර්ම පද්ධතිය රැස් වෙනවා. ඉතින් භාවනා යෝගාවචරය කියන්නේ සාන්තවාදී මේ අවස්ථාදී වගේ ඒ රජුරු ඇවිල්ලා ඔබ සාන්තවාදීද කියලා. ඉතින් මේ පාසකේ පාසමන්ත කියන ඔව් කියලා. ඒ පද කියන කපමං අත කියලා. තව තාම සාන්තවාදීද? ඔව්. එහෙනම් අනික අතත් කපමං කියලා. તો තාම සාන්තව ඔව් කකුලත් කපවා. හතරම කපුලට පස්සේ රජුරණ දැන් කරන්න දෙයක් නැහැ. පිරිවැජ රජුරු පපුවට පයින් දමලා යන්නට පස්සේ ලේවමන දාලා මැරලා තියෙනවා බෝසතාන් වහන්සේ. රජුරු අපාගත වෙලා තියෙනවා. මොකද මේ සාන්තිවාදීකම රජුරුනේ මොහොනන්න නුරුස්සන්නේ. එන හිටපම් මම උඹට වැඩි කරලා පෙන්නන්නම් කියලා. ඉතින් අපිට පුළුවන් නම් අනිත් පැත්ත කරන්න මේ කර්මයක් ගෙවෙන වෙලාව මේකට අඬාව ගන්න යන්නත් එපා. මේක ක්‍රියාත්මක කරන මනසත් එක්ක ගැටෙන්න ගියොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. මේ බලන්න හිත හදාගත්ත හිත හදාගත්ත මනසට තියෙන අභියෝගයක තරම ඒ ක්‍රියාත්මක කරන්න ඉතින් දෙන ගහලියත් එක්ක රණ්ඩු වෙලා වැඩක් නැහැ. ඒක ඒ කර්මානුරූපෝ දෙයක්. ඒ අකුසලයක් නෙවෙයි. ඒක කුසලයක් බවට පත් කරගන්න පුළුවන් කතා කරලා මස්සිනා මෙහෙමයි. මම පන්සිල් පද පහ කිව්වට පස්සේ ඒක සැරේ කපපන්. එහෙමනේ බැද්දුම් බන්න කිවි. ඉතින් ඒ වයිදී බලන මොන මොන මොන තරම් පුහුණුවකින් කරන්න ඕන දේවද කියලා. දැන් අපි දිහා රවල බැලුවත් අපි බනිනවනේ. පිය කරන දඟෙඩි ඔලුව තියන්න ගත්තොත් එහෙම මල කචයි. එහෙනම් ගෙලින්ම මානවජී වාසිකාම පිළිබඳවක් කරනවා මට මරණීය තර්ජන එල්ල කරා මම සම්මාන්‍ය පුරවැසියෙක් රජේ වග කියන්න ඕනේ මේ මේ මේ මේ කඩප්පුලිය මේ මේ මේ කා මේ ඉතින් දිගට කර්ම රැස් කරනවා ඒක නිසා මේ ගෙවෙන කර්ම ගෙවෙද්දී අපිට සාහසික විදිහට hina වෙන්න පුළුවන් මේක සම්පූර්ණ අසාධාරණයක් වෙන්නේ මේ මිනිස්සු වයර් මාරු වෙලා තියෙන්නේ මං කියලා පටලවාගෙන වෙන කාටට ගහන්නේ ඌටත් තේරෙන්නේ නැති විදිහට හරියි මම නෑ මේ වෙලාවේදී මගේ චිත්ත චිත්තසංතානය අවුල් කරගන්න කියලා හිතනද මොන්න තරම් පුහුණුවක් ඕනද කියලා හිතන්න. අපි යනු බලන අපිට හොස්සලන්ගේ මැස්ස යන්න බෑනේ අපි පොඩ්ඩ හිම වෙනකොට අපි අනුන්ගේ පව් අපේ මල්ලේ දාගෙන ඒ මදිවට ගෙවෙන කර්ම මතින් අලුතෙන් කර්ම රැස් කරගෙන උණ උණ උණ ගහක් ඇතුළේ වැවෙන උණ රිකිල්ලක් හැම උණ ගහක්ම බදාගෙන වැවෙන්න වගේ හැකිලියක් නේ මේකේ තියෙන්නේ. ඒක නිසා යොචීම කිව්වට පස්සේ පුදුම ඉවසීමයිද මේ මේ කතා ඇහෙනකොට පොඩි සංවේගයක් පහළ වෙනවා කර්මය පිළිබඳව. නමුත් ඒක අබ්බීපු ගමන් මතක නැති වෙනවා. කයිවාරක් කෙලින්න ගිය ගමන් අර පැන්ට්‍රි ගාවට ඌව මොනවක්වත් මතක නැහැ. අලුතෙන් තොග්ග ගණන් ටොං ගණන් කර්ම රැස් කරනවා. ඉතින් මම ওই නිකන් මත් අනම්මනම් කියනා වගේ මට හිතෙනවා මේවා කියනකොට හැබැයි ඉතින් ඌ ඇවිල්ලා ඕගොල්ලෝ කියලා යනවට කීයක් හරි දීලා ඇඳෙන්න වටිනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. අනන්ත බුදුගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවරුස පුත්‍ර අපගේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් සත්පුරුෂ ගුරු පියාණන් වහන්සේ අවසරයි බුදු පියාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට අවබෝධ වූ ඒ උතුම් ධර්මය බුද්ධ පුත්‍රාණෙනි අපහට අවබෝධ කරන්නට හදන ඒ ශාන්ත නිවන ඒ මාර්ගයේ වඩන ආකාරය පහදා දෙන විලාශය ගන්නා උත්සාහය අප්‍රතිහත ධෛර්යය කැපකිරීම බුද්ධ පුත්‍රයාණෙනි ඔබ වහන්සේගේ චිත්ත අලංකාරය පිණිසම පවතිවා චිත්ත පරිස්කාරය පිණිසම පවතිවා අප සැම රැස් කර ගන්නා වූ ඒ සියලුම කුසලොත් ඔබ වහන්සේ ඇතුළු උතුම් සංඝ රත්නයේ චිත්ත අලංකාරය පිණිසම පවතිවා චිත්ත පරිස්කාරය පිණිසම පවතිවා සාදු සාදු සාදු ඔබ වහන්සේ ඇතුළු උතුම් සංඝ රත්නයේම කායික සුවෙන් සුවපත් වේවා සීලම සත්‍යෝ සුවපත් වේවා මේ 19 වෙනිදාට අරන් තිබ්බනම් හරි නේද දෙන්නේ. කල්ලාතු පෝස්ට් එක ඇවිල්ලා <laughs> තැපල් කාරයට වැරදිලා කලින් ඒවල නත්තල් අවුරුදු ටැග් නත්තලටයි. ඔය තියාගත්ත නම් හරි 19 වෙනිදාට. ඉවත් දුලු කෙනෙක්. ගරු ගුරුදේවයන් වහන්සේ අවසරයි මම ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා දීමයි කරන්නේ බොහෝ වෙලා සක්මන් කර පරයන්කයට ගිය පසු ඇහෙනවද පිටිපස්සට ඇහෙනවද අධික ඇහෙනවද අධික උණ ගැනුණාක් මෙන් මුළු කයම රිදුම් දේ මුලදී මේ මට දරා ගැනීමට බැරි තරම් වුවද මේමන විට තරමක් දරාගත හැක මේ තත්වයේදී වරින් වර ආනාපානයේ වැටහෙන අතර ප්‍රකටව දැනෙන්නේ කයේ රෙදීමයි. පරයන්කෙන් නැගිට පසුවත් උණ ගැන්නාක් මෙන් කයම පිරිදෙන අතර දවස මුළුල්ලේම පවතී. රාත්‍රී නිදා ගැනීමෙන් පසු අවදි වූ විට එම වේදනාව නැති වී ගොස් යථා තත්වයටපත් වේ. මේ தત્ත්වය මම පසු කළ යුතු කඩේමක් බව වැටහෙන අතර මේ සඳහා වීරිය හා අවබෝධයට උපදේශක් ලබා දෙනසේක්වා. තෙරුවන් සරණයි. නිවනින් සැනසේවා. ඔය දෙකන කයේ හිත පිහිටියා නම් ඒ කයේ තියෙන වේදනාව දැනෙනවා. ඉතින් ඒක අපි වාසනාවක් කරගත්තොත් දැන් මගේ හිත කයේ පිහිටලා තියෙන්නේ සතියේ තියෙන්නේ. ඉතින් සතියෙන් අපි බලාපොරොත්තු වෙනවා නම් නෙළුම් මල් හම්බ වෙයි, රත්තරන් දකින්න හම්බ වෙයි, දෙයියෝ දකින්න හම්බ වෙයි කියලා එහෙම එකක් නැහැ මේ ලෝකේ. මේ ලෝකේ තියෙන්නේ ඇස් ඇරිච්ච ගමන් දුක තමයි. ඉතින් ඒ නිසා මේ වේදනාව දැනෙනවයි කියලා කියන්නේ එලඹ සිටලා තියෙනවා, කායනුපස්සනාවේ තියෙනවා. මේක තව තවත් වැඩි කරන්න උත්සාහ කරොත් දෙවේලෙම නිින්දෙදිත් මේක දැනෙනවා නම් අවදි වෙච්ච ගමනොත් මේක දැනෙනවා නම් එකවරක් දවසේ පැය 24ම පැදුරක් කෙළුවා වගේ මේක තේරෙනවා නම් එදාට කියන්න පුළුවන් දවසම සතියේ ඉඳලා තියෙනවා කියලා. මම මේ ලියලා තියෙන විදිහට මට සැකයි ඒ સંદર્ભෙන්ද ලියන්නේ ඒ සංකල්පෙන්ද ලියන්නේ ඒ යෝනිසෝමනස කාණෙන්ද ලියන්නේ කියලා. ලියවිලා තියෙන්නේ මොකද්ද වැරදිලා වගේ. මේ භාවනා කරමු නිසා ඇඟේ අමාරුවක් ඇවිල්ලා තියෙනවා. මෙතන ඉන්න දොස්තර කෙනෙකුටවත් අනුකම්පාව හිතලා අනේ මට බේතක් ලැබේවා කියන වගේ පැත්තකුත් තියෙනවා මේ. හොඳට මතක තියාගන්න සතිය පිහිටියාට පස්සේ අනුන්ගේ ඇඟවල ගැන බලන්න හිතෙන වෙලාවක් නැහැ. ඒ තරම්ම Tamange ඇගේ වේදනාව. එක්කෙකුටවත් මොනම ලෙඩක්වත් නැත්තේ නෑ. හැම එකකටම හැම ලෙඩේම තියෙනවා. මේ බුදුහාමර කරන මේකට භව රෝගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ හැම වෙලාවෙම ජරාවටපත් වෙමින් තියෙන. හැම වෙලාවෙම ව්‍යාධියක තියෙන. හැම වෙලාවෙම මරණයට ලං ඉතින් ඒ බව තේරෙන්නේ නැති, තේරෙන් ගන්න නැති වෙන්න නම් මේක කෙලෙසයකට අදින්න ඕන. රූප බලන්න, සද්ද අහන්න, ගන්ධ රස පහස. ඒ කෙලෙසයකට ඇද්දේ නැත්තම් මේ නිතරම ජරා දිරාවටපත් වෙන මේක දිහා පේනවා. ජීවන දුක කියලා කියන්නේ. නමුත් ඒක අපිට යෝනිසමනස්කාරය පහළ වෙලා නැත්නම් හිතනවා වෙනද මේක හිම ලෙඩක් තිබුණේ නැහැ. ෂෝක් එකට අතේ පහේ පහසුකම් තුනේ භාවනා කරන්න ගියාම ලෙඩක් ඇවිල්ලා. ඉතින් දැන් මේකට හොඳම බේත මොකද්ද? වෝල්ටරන් ගන්නවද? එහෙම නැත්නම් පැන්ඩෝල් ගන්නවද? එහෙම නැත්නම් බ්‍රූෆන් හොඳයිද? මොනවද හොඳ කියන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඕන ඔය වෙනසට තමයි තකතිරුකම කියලා කියන්නේ. මෝඩකම කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ. වෙත පැමිණෙන මෙච්චර වෙත පැමිණෙන මේ සුභාසින්සනේ නැත්නම් මේ පයින්ඩ කාර්යා අපිට පේන්නේ කාලකන්ණියක් වගේ. ඒ වුණාට වෙත පැමිණෙන භව රෝගයේ සදනා රූපෙටමත් ඇයිද ආලකලේ කියනකොට පේන්නේ අම්මේ සියලු සැප සම්පත් ලබා දෙන සිරි දෙව්දුවකට වැඩියා කියලා කෙලස් ටික එනකොට පුදුම සතුටක් එනවා. කවදාද මේ වෙනස වෙන්නේ? කවදද මේ වෙනස වෙන්නේ? ඒ වෙච්ච දවසින්ලා තේරෙයි මේ පණිවිඩ කාර්යය කොච්චර වතාවක් ගෙදෙට ඇවිල්ලා තියෙනවද? අපි කාදාකත් ගෙටෙන්නවත් දීලා නැහැ. එන්නකොටම ඈත දීදි දුම්මල ගහලා එලවනවා. ඒකල හිතනවා අපි හරි පොහසත්. අපි හරි දක්ෂයි. අපි හොඳට මට ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවා. දුකට ගෙට්ට ගෙවදින්නවත් දුන්නේ නැහැ මම කියලා. ඒකේ ලියලා හන මේ අමුඩ ගහන මොනවද උහන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තමයි මේ වැඩ හැබැයි. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදන්නේ හැබැයි දුක එන්නකොටම මූණට කියලා ගන්න. ඒ නිසා භාවනාව හරිනම් පැහැදිලිවම තමයි තේරෙනවා මේකේ ඉරියව්වක වෙනසක් හෝ ස්ත්‍රී පුරුෂ භාව වෙනසක් හෝ කාලයේ වෙනසක් හෝ දේශයේ වෙනසක් මොකක්වත් නැහැ හති කොන දුක. හැමදාම පවතින ඒකාකාර දුකක් තියෙන්නේ. ඉතින් ඒක නැති කරන්න තමයි අපි විවිධාකාර විනෝදාංශ හොයාගෙන විවිධාකාර පොත්පත් කියෝමින් හිත මත් කරගෙන ජීවත් වෙන බුදුරජාණන්සේ මදය හා පමාදය කියලා කියනවා. මේකට ගෙන එළඹ සිටීම අප්‍රමාදේ. සතිය කියලා අන්නේ වෙනස ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සිත විසිරෙන විටදී 1 2 යනුවෙන් හුස්ම වාර ගණන් කිරීමෙන් එම ආරමුණේ පිහිටා සිටීමට මට හැකි විය. සමා වෙන්න නාරද ස්වාමින් වහන්සේගේ කමඨාන් පොතක සදාන් වී තිබුණ කරුණකි. මට පහදා දෙන්න එසේ කිරීම සුදුසුද යනුවෙන් අපට මෙම ධර්ම ඥානෙ පහදා දී නිවන් මඟට යොමු කිරීම වෙනුවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා තෙරුවන් සරණයි තමන්ගේ අත්දැකීමෙන් බලන්න ඒ විදිහේ මේ පිට ගියේ හිතට නම කියලා කතා කරනවා නැත්නම් හරිය හුස්ම හුස්ම රැලි ගාලා ගණන් කිරීම වගේ උපක්‍රම කරලා නැවත ගන්න පුළුවන් නම් පාරට අනිවාර්යයෙන්ම කුසල ක්‍රම ඒව නැත්නම් දක්ෂ ක්‍රම ඒක මේ අටුවාචාන් වහන්සලා ගණනා, පුසනා, අනුබන්ධනා, ඨපන ආදි වශයෙන් පෙන්ලා දීලා තියෙනවා මේ හිත පිට යනවා නැවත අරමුණට ගන්න නම් අරමුණේ ඉන්න නැත්නම් ආනාපාන සතියේ ඉන්නකොට ලැබෙන ආස්වාස ප්‍රසවාස ගණන් කරන්නේ. ඒ ඒ උපක්‍රමයේ දන්න දැනගත්ත පමණින්ම සමානට හිත මේ අර අඤ්ඤ නිමිත්තන් මනසිකරෝති කියන එකට කෙලෙස් හිතවිල්ල වෙනුවට ආනපන හිතවිල්ලට ගන්න පුළුවන්. නැත්නම් ඒ විතක්කෙට ගන්න පුළුවන්. ගද්දර ස්වාමින් වහන්සේ මුල් දිනවලදී පරයන්කයට වාඩි වී මම මෙතනයි සිතා පිහිටුවාගත් විට සිතවිලි වැලක් ගලාගෙන එන ලදී. ඔබ වහන්සේ පැවසේ ඒ දෙස බලාගෙන සිටින ලෙසයි. එහෙත් ඊයේ සහ අද වාඩි වූ විට මොහතකින් ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නට විය. ඒද ඊතරම් පැහැදිලි නැත. එහෙත් ඒ දෙස බලා වුනිමි. එවිට ආශ්වාස ප්‍රශ්වාස දැනෙමින් සිටියදීම අඳුරු ගුහාවකින් පටන්ගත් දම්පාට එළි ඒ වටා කැරකෙමින් විසිර යන්නට විය. පසුව එයද නැති වී ගිය අතර ගැස්පෙන්ද සමග අවදි විය. ඒ සමගම දැනුණ හෘදේ වේදනාව හිස නිසා නැගිටෙමි. මා කල යුත්තේ කුමක්ද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේ නිරෝගී සුව පතමි. ඔය කරපේකම නැවත නැවත කරන්න. එතකොට ඔය තියෙන සබකෝල ගති නැති වෙලා අරමුණත් එක්ක හාද වෙන ගතිය, මිත්‍ර වෙන ගතිය ටික ටික ටික ටික අල්ලනවා. මොකද අපි දැන් ඉන්නේ දවසේ පස්වෙනි දවසේ, හයවෙනි දවසේ වගේ. එතකොට අරමුණ Taman දිහාවට හාද වෙන ගතිය වැඩි. ඉතින් එක වතාවක් වෙලා බෑ. බොහෝ වතාවක් වීම සඳහා ඒ කටයුත්ත වැඩිවීම සඳහා හිත අරමුණ අරමුණ හිතත් එක්ක ලංවීම සඳහා උත්සන්න ආසන්න වීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන එක තමයි කරන්නේ. ගෞරවණී පින්වත් ස්වාමින් වහන්සේ අති භයංකර සසරකට වැටි අප යන මේ ගමනේ ඊතා ආත්වත්ව ගත කළ සතියක් මේ ගෙවි යන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා. ප්‍රශ්නය ස්වාමින් වහන්සේ මා පසුගිය දින කිහිපය තුළදීම ආනාපාන භාවනාව වැඩි වෙමි. හුස්ම ගැනීම පිට කිරීම දෙස බලා සිටියෙමි. වෙනත් අරමුණු ගලා එද්දීම නැවත නැවතත් හුස්ම රැල්ල දෙසම බලා සිටීමේ හුස්ම සියුම්ව දැනෙන විට පරයන්කයක තුල හිඳිනවා යන සංඥාවෙන් යුතුව කාලය ගත කෙලිමි වෙනත් අරමුණු ගලා ඒමේ ශීඝ්‍රතාවයද අඩුවිය නැවත හුස්ම දෙසම බලා සිටීමේ දිගින් දිගටම සිත මෙසේ පවත්වා ගත යුතුද යන්න පහදා දෙන මෙන් කරුණාව පෙරදැවි ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. එහෙම නැත්නම් සුපර් මාකට් එකට ගියා නම් හරි. ආයෙසරයක් අර තිබුණු තත්තර ගන්න පුළුවන්. බොහොම ඉක්මනට ගන්න පුළුවන්. මේ පිරිසුදු කරගත්තට පස්සේ තියෙන එකම ප්‍රශ්නේ තමයි නැවතත් අර විදිහට කක්ක ගාගන්නේ කොහොමද කියන එක. බය වෙන්න එපා. බාහිර ලෝකේ සියල්ල සකස් කරලා දීලා තිනවා. මේ දේ කරන්න ඕනද කියලා අහන එකෙන් මට දෙන වෙන දෙයක් මට කියලා දෙන්න කියන වගේ එකක්. වෙන දේ තමයි කක්ක. ඒ තමයි කෙලෙස්. ඒක නිසා අර මුලින්ම පාටි කියපු විදිහට සතිය ඒ කියන්නේ සතියෙන් ගත කරපු හතිය යුත්තව ගත කරපු මේ කාලයක් කියලා හිතෙනවා ඒක එක සතියකින් ඉවර වෙන්න දෙන්න එපා. දවස් හතකින් ඉවර කරන දෙන්න තු සතිය දිගට පවත්වන තමයි කරන්නේ. සතයිසි ධාතිය නැත්නම් හිත සතිය දෙසතිය කරගන්න උත්සාහ කරන්න කියලා කියයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ කාලයක සිට ගැඹුරු සමාධිය පැවති අතර පරයන්ක කීපයකදීම කය සමාධි මට්ටමට පවතින අතර සිත තුළ සතිය බලවත් වී ඇති බව දැනේ. සමහර පරියංකවලදී පැයක පමණ කාලයක් එසේ පවතී. එම අවස්ථාවල කිසිම දෙයක් නැතිව සතියෙන් සිටන අතර සමහර අවස්ථාවල ඇතිවන චේතනා ඇතිව නැතිවන ආකාරය බලා සිටිමි. කාර්නිකෝ මේ අවස්ථාව පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. මේක වෙන්නේ ඒ වගේ අරමුණ නැති චේතනා නැති නිමිති නැති අවස්ථාවට හිත පුරුදු වෙනවා. නිකන් හරියට අජට අවකාශයට ගියාට පස්සේ තමන් ඉන්නවද යනවද කරකිනවද කියලා හොයන්න බෑ මොකද සාපේක්ෂව මොකක්වත් පේන තෙක් හරි එක නෑ ඒ නිසා තමන් ඉන්නේ යානේ කරක් කරකිද ඉන්නේ කියලා දැනගන්න විදියක් නෑ කොච්චර වේගෙන්ද යන්නේ කියලා දැනගන්න විදියක් නෑ මොකද පසු කරන දේවල් නෑ ඒ නිසා ඒකට පුරුදු වෙන්න මේ ලෝකේ ඉඳගෙන කරන්න බෑ ආජට අවකාශයට ගිහිල්ලා පෘථිවි මුත් සෑයන හැතර ගියාට පස්සේ සංසන්දනාත්මකව බලන්න මොකක්වත් නැහැ. ඒක නිකන් රූප ලෝකයෙන් අරූප ලෝකෙට මේ පුහුණුවක්. ඉතින් ගොඩක් කල ඉන්නකොට හැබැයි ඒකේ මොකද්දෝ අත්දැකීමක් එකතු වෙන්න පටන් අර ගන්නවා. මේ රූප ලෝකෙදී ලබන්න බැරි අත්දැකීමක්. ඉතින් ඊට පස්සේ යෝගාවචරයට කරන දෙයක් ඇත්තේ නැහැ. ඒක මෝරනකොට අවශ්‍ය මට්ටමට එනකොට ඊගාවට එන තියෙන අරමුණ ඇවිල්ලා ඊගාට එන තියෙන අභ්‍යාස පන්ති ඇවිල්ලා ඊගාට එන තියෙන විභාගය ඇවිල්ලා කරගෙන කරගෙන යනවා. ඒ නිසා තවත් පුරුදු වෙනවා ඉන්නවටත් වඩා මතුවෙන දේ එළඹෙන දේ එන හැටියට දකින්න දැන් පේන තියෙන අර රූප ලෝකේ ගෙවම් කරපු නිසා මොනවත් නැහැ වගේ නමුත් ගොඩාක් තව ඔය වගේ මට්ටම් පහු කරන්න තියෙන නිසා මේ මට්ටමේදී දැන් පේන්නේ අහගෙන ඉන්නකොට මේකට සිද්ධි වෙනවා හුරු වෙනවා වශී වීමක් වෙනවා ඒක හරියටම වශී විලා ඉවර වෙනකොටම ඊගව අභ්‍යාස පන්ති එනවා. ඒක ධර්මානුකූලව සිද්ධ වෙනවා. ඔය යන දෙයට නිසිනින්දේ අන්න දෙන්න කියන එකයි කියන්නේ. ගර්තර ස්වාමින් වහන්සේ මා ඊයේ ආශ්වාස ප්‍රශ්වාස කරගෙන යන විට ටික වේලාවකට පසු හුස්ම ගැනීම හා පිටවීම නොදැනී ගියේය. යම් තරමකට හුස්ම ගැනීම තේරුම් ගියත් ප්‍රශ්වාසය නොදැනීම ගියේය. එවැනි අවස්ථාවක මම මෙතන යනුවෙන් හිඳිනෙමි යන්නට මාරු කරාට වරදක් සිදුවේද? ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගිය විට සිතේ කම්මැලිකමක් හටගැනේ. ඔබ වහන්සේගේ දෙපා නමද ඉල්ලා සිටින්නේ මේ වටහා දෙන ලෙසයි. ඔබ වහන්සේට වහවහ නිවන් සුව අවබෝධ වේවායි පතමි. එක කාරණාවක් කියනවා මේ කම්මැලිකම තණ්හාවේ අනිත් පැත්ත කියලා හිතා ගන්න. බුදුරජාණන් වහන්සේගේ වැඩ කරගෙන යනකොට තණ්හාව තිබුණ එකට විරජ්‍යති විමුච්ඡති නිරෝධ විරජ්‍ය විමුක්ති අපි තණ්හාවෙන් ඈත් වෙන්න වෙන්න තණ්හාවේ අනිත් පැත්ත අපිට සාමාන්‍ය නුපුහුණු මනසට පේන්නේ කම්මැලිකම නීරසකම ඒකාකාරීකම තණ්හාව කියන්නේ සිලිලාරය ආශාව උනන්දුව ඉදිරියට පයින් ගතිය ඉතින් ඒ නිසා මේක හොඳ ලකුණක් මේ තණ්හාවේ අනිත් පැත්ත නමුත් මේකේ මුල් අවධිය තණ්හාවේ අනිත් පැත්ත කියන මේ නීරසකමේ මුල්ලවදිය ද්වේෂත් එක තමයි යන්නේ. මේකට නුරුස්නා ගතියක් තියෙනවා. කවදා හරි කෙනෙකුට මේක දිහා ද්වේෂයෙන් තොරව බලපු දවසට නිවනට බොහොම කිට්ටුයි. ඒතර එයා දැනගන්න ඕනේ මේ ප්‍රතිපදාව නිසා තණ්හාව අයින් වුණා. තණ්හාව අයින් වෙච්ච හිස්තනේ දැන් තණ්හාවේ අනිත් පැත්ත ආශාවේ අනිත් පැත්ත වෙනකොට එපහකම එනවා. මේකට ස්වභාවයෙන්ම මාරපාක්ෂිකයි මේක. ස්වභාවයෙන් කෙලෙස් බරිතයි මේක. මොකද මේකට අපි නුරුස්නා ගතිය, ද්වේෂය මේකෙන් පිටු දකින්න හදන ගතිය එනවා. ඒතර එයා දැනගන්න ඕනේ දැන් තියෙන්නේ මේ නිබ්බිදාව ඇවිල්ලා තියෙන ද්වේෂ පදනමේ මට පුළුවන් ද මේ ද්වේෂ පදන වෙනුවට ඥාන පදන වලට මේක දාගන්න. දාපු ගමන් නිබ්බිදාව පුදුමාකාර චිරිහං කරන උනන්දු කරන ධර්මයක් බවට පත් වෙනවා. ඒක කියනවා විපස්සනා ඥානේ පුලුල්ම ඥානෙ. භාවනා කරනකොට මේ එන නීරසකමට කලවම් වෙන අනායාසයෙන් කලවම් වෙන ද්වේෂය අයින් කරන්න නම් මේකට ලෑස්තිලා යන්න ඕනේ. ඒ දෙතුන් සැරයක් වැටෙනවා. අයින් කළ ගියාට පස්සේ තේනවා අපි මේකට එදිනදා ජීවිතේ මුස්පේන්තුකම කියලා කියනවා. කාලකන්නිකම කියලා කියනවා. කොන් වෙච්ච ගතිය කියලා කියනවා. නීරස ගතිය කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි নানা ආකාර දේවල් දාගෙන මේක උනන්දු කරවන්න හදනවා. ඒ කියන්නේ ආය අර ගෙවිච්ච කාමේ ගෙවිච්ච තෘෂ්ණාව ආය දාගන්න. ඉතින් ඒ නිසා නන්දමාලනී කියනවා කාරණාව කාරණාව යණ්ඩන් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ. ඉතින් පාළුකමක් ඇති වුණොට වන්දනා ගමනක් දාගන්න. එහෙම නැත්තම් බීඩියක් බොනවා. චූයින් ගම් එකක් කපනවා. එහෙම නැත්තම් කවුරුත් එක්ක අයියවල් කෙලිනවා. ඉතින් මේ හැම එකකින්ම කරන්නේ නිවනට අකුල් හෙලනවා. මතුවෙන මේ විවේකයේ මතුවෙන හුදකලාව අපි දකින්න කාලකන්නිකම කොටු වුණා, තනි වුණා, පාළු වුණා, රහෙන් අයින් වුණා කියලා. ඉතින් මේ අතර වෙනස ඇති වෙලා තියෙනවනම් අපිට මේ නිබ්බිදා උපන්දායදලා අවිල්ල තියෙනවා. එන හැම වෙලාවෙම අපි ඒකේ මූණට කෙල ගහලා උණු වතුරක් කරලා එලවලා තියෙනවා. මේ ජීවිතේ සිද්ධි බහුල කරගන්න. ජීවිතේ අලංකාර කරගන්න. ජීවිතේ උද්‍යෝගිමත් කරගන්න. මේ හැම වෙලාවෙම මායя පොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hina වෙනවා. අනේ මෙහෙමත් જાතියක් වෙත පැමිණෙන මේ තණ්හාවේ අනිත් පැත්තට කවදාකවත් පාවඩ ඉලලා පිළිගන්න කැමති නැහැ. ඒක වෙන්නේ සමාජ විරෝධී කොන් වෙන තනි වෙන පාළු වෙන මුස්පේන්තු කාලකන්ණි ගතියක් කියලා. ඉතින් ඒක සද්ධර්මයයි ඒක සත්පුරුෂයයි ඒකයි ධර්මයේ ඒකට මම යන්න ඕනේ මම විවේක වෙන්න ඕනේ කියලා හිතෙන්ද පුංචි පිනක් තිබිලා බෑ. පුංචි ලෑස්තියක් තිබිලා නෑ. පුංචි යෝනිසමනස්කාරයක් තිබිලා නෑ. ඒක තමයි ධර්මයේ කියන්නේ ද්වේෂපදණයටි වෙච්ච එක ඥානපදණයට යනවා කියලා. ඒක නොවි ඕන තරම් කාලයක් ඉන්න පුළුවන්. ඥානපදණයට යන්නේ නැතුව ද්වේෂපදණමේ කල්පකණන් ඉන්න පුළුවන්. ඉතින් ඒකට බුදුජානනාංශේ වග කියන්නේත් නෑ. උන්වහන්සේ පුදුම වෙන්නේත් නෑ. මේ කියන්නේ දෙන තෑග්ග බාර ගන්න කැමති නෑ. ඉතින් બોලේ මම මොකද කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ පැත්තකට වෙනවා. අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ මේක ප්‍රශ්නට අවසානය අහන්න කියලා තියෙන්නේ. මේ හුදෙක්ම දැන ගැනීම සඳහා වන ප්‍රශ්නයකි. මේ ඔබ වහන්සේගෙන් අසන්නේ මේ ගැන සත්‍ය හා විශ්වාසනීය කරුණු කියා දෙන්නේ ඔබ වහන්සේ පමණක් යයි මා විශ්වාස කරන ආ දන්නා හේනි. අප කුඩා කාලයේ පටන් දැනගත් ඉගෙනගත් බුද්ධ චරිතයේ පොත්වල විස්තර වර්ණනා කොට ඇතැම් සිද්ධි සූත්‍ර පිටකේ නැත. නිදර්ශන සිද්ධාර්ථක මහරොත්පත්ය පත්‍යේදී වූ සිදුවීම් මග්මුල අවස්ථාවේ සිදුවීම අබිනිෂ්ක්‍රමණය මාර පරාජය බුද්ධත්වයට පත් වූ පසු කාලයක සුද්ධෝදන රජු හමු වීමට වැඩම කිරීම යසෝදරා කුමරේ හමු වීම රාහුල කුමරු පැවිදි වීම එෙහිදී ශාක්‍යයන් ඉදිරියේ යමක මහා ප්‍රාත්‍යාරය කිරීම ආදිය මේවා අට කතාවලින් උපුටාගත් සිද්ධිද එසේනම් අට කතාචාරින් වහන්සේලාගේ මූලාශ්‍ර මොනවාද මේ පාදාදෙන මේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ දැන්ට කැලණියේ ඉන්න නායක හඳුරෝ කොල්ලුපිටියේ මහින්ද හඳුරෝ පොත පරිවර්තන කරා බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා ත්‍රිපිටකයේ බුදුන් වදාළ කොටස් සිතලම ඥානමෝලිය හඳුරන්නේ පොත. අන්නේ පොත අරගෙන කියවන්නේ. එතකොට මේ තාරබර අයින් කළා නියම රාත්තල ගන්න පුළුවන්. මස් කඩේට ගියාම තෙලුයි යටයි ඔක්කොම දීලානේ රාත්තල මනින්නේ. මස් නැහැ අනිත් ඔක්කොම තියෙනවා. නියම රාත්තලක් ගන්න ඕන නම් බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා පොතක් තියෙනවා කියවන්න. එතකොට මේ ඒකෙන් දැනගන්න පුළුවන් ඒකේ මූලාශ්‍ර සහිතව තියෙනවා. ලිඛිත ප්‍රශ්නේ පමණයි. දැන් අපි පැක් අරගෙන තියෙනවා. ඉතින් මේ සභාවාරේ સમાප්ත කරන්න ඉස්සලා කාට හරි වෙන ඉදිරිපත් කළ යුතුමක් තියෙනවා. අපි ඒකට සාදර වෙමු. ආශ්‍රය ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාවෙන් ද්වේෂය නැත්තරම නැති වෙන්නේ නැද්ද? දැන් මෛත්‍රී භාවනාව කරන්නේ මේ සීලයෙන් කඩා ගන්න බැරි නැත්නම් සීලයට වඩා සියුම් වෙච්ච ද්වේෂයක් නැති ද්වේෂයක් නැති කරා නමුත් විපස්සනාවෙන් තමයි මෛත්‍රී භාවනාවෙන් සාමාන්‍යයෙන් අර හිරිවට්ටලා ලෙඩා මේ චීකරු කර ගන්නවා වගේ කෙරුවට ලෙඩේ සනීප වීම වෙන්නේ ශල්්‍ය කර්මෙන් තමයි. සීනන්ති කරනකොටම මේ ලෙඩාගේ සහයෝගය ලැබෙනවා. නමුත් ශල්්‍ය කර්මෙන් පස්සේ තමයි සනීප වෙන නිසා සීනති කරන්නේ නැතුව ශල්්‍ය කර්ම කරන්න බෑ. ශල්්‍ය කර්මයකදී කරන සීනති කිරීමක් වගේ තමයි මෛත්‍රී භාවනාවට తాවකාලිකව යටපත් කරනවා. නමුත් ඒ අතරමැද මේ ලෙඩේ අයින් කරුවේ නැත්තම් ශල්්‍ය කර්ම කරලා අර්බුදේ අයින් කරේ නැත්තම් සීනති කිරීම නැති තියෙනවා ආයමතු වෙනවා. හොඳයි අපි නම් මෙතන ඉඳලා පැයක පමණ කාලයක් අපිට තියෙනවා සක්මන් භාවනා සඳහා. ඒ කාලෙන් පස්සේ අපි තුනට නැවත මෙතනදී රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. ප්‍රශ්න චාරිත්‍රක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි